ඒ මගේ දෙයක් තියෙන එතකොට ඒක කාගේද? ඒක මගේ. ඒක තියෙන තැන මෙතන මම ඉන්නේ. එතන තියෙන තැන එතන මගේ දෙයක් වෙන්නේ. එතකොට මෙතන මම ඉන්නේ ඒක දකින මම ඉන්නේ. ඒක දකින මම හැදෙන ඒක තිබ්බොත් විතරයි. ඒක නැත්තම් දකින කෙනා නැහැ. ඒකයි මෙතන නේතම් මම නේසවමස්මි නමේසෝ අත්ත මම මගේ මගේ ආත්මේ මේවා නිකන් කවියක් නෙමෙයි මේවා අවබෝධ කරන්න ඕනේ. මේක ඥාණයෙන් අවබෝධ කරන්න ඕනේ. මේක මේක මේක ඇත්තටම මහා ප්‍රඥාවට අසු වෙන්න ඕනේ. මේ දැකීම තුළ සිතයි නැති වෙන්නේ. සිත මේ මේ මේ මේ මේ සිත නැති වෙනවා. පොත දකින්න සිත නැති වෙනවා. ඒ පොත එක සිතක් පොඩ්ඩක් ඉවසීමෙන් පොඩ්ඩක් සිහිය පවත්වමින් පොඩ්ඩක් සිහි බුද්ධියට මේක මෙනෙහි කරන අපයට බොහොම කලබලෙන් බෑනේ වේගෙන් ඒක කෙරෙන්නේ නැහැ. එක සිතක් බොහොම හොඳට සුද්ධ කරලා හොඳට පවිත්‍ර කරලා අස් කරන්න ඕනේ. ඒක ඊට පස්සේ ටික ටික පුළුවන් අපිට මේ ඒ එන එන සිතට වේගය වැඩි කරගන්න. නමුත් ඉස්සෙල්ලා එකක්වත් හරියට දකින්න එපා. ඒක අපි කියන්නේ මේ එක සිතක් හොඳින් එයා දකින්නම ඕනි කියන එක. ඒකයි අපි කියන්නේ අර අඹගහේ කොළ 5000 තිබ්බත් එක කොළයක හරියට නාලටි දැක්කේ නැත්නම් ওই 5000 එකපාර බලන්න බෑ කියන. මේ අපිට අපේ සිත හරි බොළඳයි අපිට මේ එකපාර අපිට මේ අපි ඵලයට හිත තියාගත්තට වැඩක් නැහැ. අපිට මේ මේ මාර්ගයේ මේ ප්‍රතිපදාව මේ මේ දාර්ශනයටපත් වෙන්න ඕනේ. එහෙමයි අවසරයි ආරණජ oh, මට oh. දැන් ඒ නිසාමයි ඔබ වහන්සේට මම කතා කරේ මොකද oh. දැන් අර වහන්සේ සතිය අපේ ගෙදරයි කියන තැන කියනවනේ උතර සිහිය අංකකට ඕනෙමනේ සිහිය නැතුව මේක මොකුත්ම කරගන්න බෑ ගන්න බෑ ඒකකින් ආත්ම දෘෂ්ටිය බිඳින්නේ එහෙමයි එතකොට දැන් අපිට මේ මේ හැම දෙයක්ම දැන් අපි අරගෙන තියෙන දෙයක් තියෙන බවටනේ ඔව් ඒ නිසා මේක දැක ගන්න හිත සමතේකටපත් කරගන්න සිහිය ඕනේ. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් අර වැඩ වැඩි වෙලාවක නැතුව නම් මේක නිකක් නිදහසේ මේක සිතක් කියලා හරි දකින්න පුළුවන් අවකාශය හැදෙනවා. එහෙම නැතුව අපි අර සම්මුතියක් තුළ කටයුතු කරනකොට දැනෙනවා දැන් මේක මේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක දැන් මේක අපි අහලා දැනගෙන තියෙන මේ හිතන බව තුළනේ අපිට පොත හම්බුනේ. ඔව්. එතකොට අපිට හැමතිස්සෙම ඒ හම්බෙන දේවල් අපිට අර කියන විදිහකට හම්බෙලා හම්බෙන්නේ. ඒකෙන් හිත පුරුදු කරලා තියෙන්නේ. එතකොට මම එතන මට ඉදා වහන්සේ අර මේ නාසිත එක්ක සාකච්ඡා කරන තැනදී තේරුණා මම අර මේ සතිය මට නාසියාකට ගන්න අපහසුතාවයක් තියෙනවා මම ඒ නිසා කරන්නේ. එතනදී ස්වාමීන් වහන්සේ නමක් YouTube එකකින් කිවිච තැනකදී මම දැකලා මම යම් වචනයක්. ඒතර එතන මට එතන දැනගන්න උවමනාව තිබ්බේ එතන අර දැන් මම එතන වචනකේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා මම අසලින් මේ ගලාගෙන යන හිත මට දැන් දැනෙනවනේ මේක දැන් මේ වැරදි දෙයකට යන්නේ කියන එක නතර කරගන්න මම පුංචි වීර්යයක් දරනවා එතකොට මට දැනෙන්න පටන් ගන්නවා අර වචන ටිකට හිත යනකොට අර සිතුවිලි ධාරාව දැන් නතර වෙලා ආයි මට මේ සිතක් තියෙන තැනම දරගන්න පුළුවන් අවකාශයක් හැදෙන බව ඉතින් අර එතනදී දෙයක් අර දැන් කෙනෙක් ඉඳගෙන යමක් කරනවා කියන වගේ ස්වභාවයක් එතන ඉස්මතු වෙන්නේ ඒ නිසා ඒක වැරදි නම් ඇයි ඒ ඇයි එහෙම දෙයක් කිව්වේ මොකද්ද ඒ එතන අදහස් කරේ නමෝ දස්ස භගවතු ආරහතෝ ඒ එතන අරින්හංශ මම එතන උත්සාහ කරේ දැන් මට දැනෙනවන්නේ මගේ සිතට දැන් අර සම්මුතියකින් කටයුතු කරනකොට පිරිසක් එක්ක ඒ අය කතා බහ කරන දේවල් තුන ආයෙත් ගොඩනගින්නේ මේ දේ කියන එක. ඔව්. ඒ දැනෙන නිසා මට එතනින් චුට්ටක් හිත අයින් කරගන්න ඕනේ කියන දේ හිතනකොට මම අර වචනේ පාවිච්චි කරනවා. එතකොට ඒ දේනේ එතකොට අර ඔතන කරන්නේ රැවටීමක්. අනේ එතනයි මට යහා ගන්න මට අර එතන කෙනෙක් එතන එතන එතන සම්මප්‍රයෝගයක් එතන ඒ ඒ මොකක් අපි මොකක් හරි අපි ඒක කරන්න ගියත් අපිට එහෙම නොක අපිට නම් එහෙම කරන්න පුළුවන් ඒ කියන්නේ අපිට මේ අවධානය වෙනස් කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්. අර ගලාගෙන සිවිදාන නවත්තන්තේ මං ඉච්චරේ. ඔව්. නමුත් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. යථාභූත ඥාණයෙන් ඒක දකින්න පුළුවන්. එහෙමයි. දැන් මේ මෙහෙමයි. දැන් අපි හිතමු දැන් අපි හිතමු අපි පාරේ ඇවිදගෙන යනවා කියලා. එතකොට වාහන හෝන් ගහනවා. එතකොට වාහනවල ශබ්ද එනවා හෝර්න්වල ශබ්ද එනවා මිනිස්සු කෑ ගහන ශබ්ද එනවා ඔය මහා ගොඩාක් ශබ්ද තිබ්බයි කියලා අපිට ගැටලුවක් නැහැ නේ අපි ඔක්කොම බැන බැන යන්නේ නැහැ නේ එතකොට එතන තියෙන අපේ අවධානය ඒවටට යන්නේ එතකොට අපි ඒ වගේ අපි ඒවට අපේ සිත අරමුණු වෙන්නේ නැහැ දැන් අපි මේ මේ මොහොතේ අපි හිතනවා එළියේ ශබ්ද නැහැ කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. අපිට ඒවට අවධානය යොමු වෙන්නේ නැහැ. අපි සිහිය සිහිය අපේ සිහිය ඒවට යොමු වෙන්නේ නැහැ. සිහිය යොමු වෙන්නේ නැහැ කියන්නේ ලොකු කතාවක්. ඒ කියන්නේ අපේ අපි යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනි කියන අපි අපි මේ සිත අපේ අපි අවධානය යොමු කරන තැනයි පිහිටන්නේ. එතකොට ඔබතුමියට අර අර ඒ ශබ්ද ශබ්ද විතරයි කියන එක තාම යථාභූතව දැක්කේ නැති නිසා තමයි ඔබතුමිය එතනින් ගැලවෙන්න අර වගේ උපක්‍රමයක් භාවිතා කරනවා. ඔව් අර ඒක දන්න නිසා දැන් දැන් ධර්මයේ දැනගෙන නිසා මට ඕන එතනින් ඒකෝර මේ හිත ටිකක් හරි මෙතන පරිස්සම් කර ගැනීමක් නෑ. මෙතන ඇත්තටම එහෙම පරිස්සම් කරන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒක සමතේ තියෙන්නේ. යමෙකුට සමතේම නම් අවශ්‍ය වෙන්නේ අර වේදේ තුල වගේ විතක්ක ਵਿਚාර සංසිඳන පැත්තට නම් යන්නේ. අන්න ওই දේ හරි. එතකොට ඒ ආරාල කාලාම උද්දකරාම පුත්‍ර ගිය ගමන පස්සගතවස ගිය ගමන ඒ ඒ සංඥා ඒ එකම සංඥාවේ ඉන්න එකනේ. ඒ එකම සංඥාවේ ඉන්න එකට ඔබතුමී කරන එක හරි. එතකොට ඔබතුමිය කරන්නේ ඒ මේ අනිත් සංඥාවල මේ සංඥාවට වෙලා ඉන්නවා. මෙතනදී ආසයන් සමහරකට දැන් අර අර සම්මිය ප්‍රයෝගයක් විදිහට තමයි එතනින් අර ගැලවෙන්නේ. ඔව් එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම ඉන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඇයි අපි එහෙම කරන්නේ? අපි මට දැන් පැහැදිලි. ඔව්. දැන් මෙතන එහෙම ඒක නෙමෙයි අපේ අපේ ධර්මයේ වැඩෙන මාර්ගේ. දැන් ඇත්තටම අපි මේ මේ එතන තමයි අපේ ධර්මය අපි දකින්න ඕනිට. ඒ විදර්ශනා ඥානය කියන එක මේ ඇත්තටම හොඳට දකින්න. ඒ කියන්නේ මේ මේ මේ මේක මේ මේක ධර්මයේ දකින්න. මේ හැමතැනම යථාභූත ඥානය කියන්නේ ධර්මයේ දකින්න. ඒ කියන්නේ දැන් මෙතන શબ્දයක් ආවත් ඒ શબ્දේ මගේ කන කන නැත්තම් શબ્ද නැහැ. එතකොට මේ මේ එතකොට මේ શબ્දේ එළියේද තියෙන්නේ? නෑ. එතකොට මේක අපේ මෙතනම සකස් වෙනව නේද? එහෙමයි. එතකොට මෙතන අපේ මේ අපිට වදයක් වෙලා තියෙන සිතුවිල්ලක් නේද? මේ මේගොල්ලෝ මේ මේගොල්ලෝ හද්ද කරනවා මේගොල්ලෝ කෑ ගහනවා කිව්වේ සිතුවිල්ලක් නේද? අපිට සිත අයින් කරගෙන shabdෙට බැරිද අපිට shabd දකින්න? සිත අයින් කරගෙන shabd දැක්කොත් ඔබතුමිය නිවන් දකිනවා. හැබැයි ඔබතුමිය එතනින් ඔහොම පැනලා යන්න ගියොත් ඔබතුමිය නිවන් දකින්න තියෙන තැන නැති කරගන්නවා. එහෙමයි මට ඒක හොඳට පැහැදිලි වෙන සාමයි මට අර මං සම්ම්‍ය ප්‍රයෝගයක් විදිහට මේ කරපු දේ තවත් මේ වැරදි කියන එක මට හොඳට වැටහුණා උන්වහන්සේත් එක්ක කරපු සාකච්ඡාව තුළදී. මේ ඒ කියන්නේ මේ හැමතැනම මෙහෙම දෙයක් තියෙනවා. මේ හැමතැනම දැන් අපි අපි අපි දැක්කේ හැම තැනකම ධර්මයේ ඒ කියන්නේ ඒ කියන්නේ අපිට මේ හොඳ දේවල් කියලා දෙයක් නැහැ මේක දකිනකොට ආත්මයක් තියෙනවනේ හොඳ දෙයක් දකින්න දැන් මෙතන ආත්මයක් නැත්තම් මෙතන තියෙන සබහාදහමක් නම් මේ ගහ දුවන්නේ නැහැනේ මිනිස්සු කෑ ගැහුවා කියලා. ඒ ගහට ආත්මයක් නැහැනේ. එතකොට ගහට වදයක් වෙන්නේ නැහැනේ කිසි දෙයක්. රහතන් වහන්සේටත් එහෙම වෙන්න බෑනේ. එහෙමයි. එතකොට ගහයි රහතන් වහන්සේ එකයි. එහෙමයි. එතකොට මෙතන ආත්මයක් තියෙන නිසානේ අපි අපිට මේක වදයක් වෙන්නේ. අපි ආත්මය නැති කරගන්නවද වදෙන් පැනලා යනවද? වදෙන් පැනලා ගියොත් ආත්මේ කවදද නැති වෙන්නේ? අපි අනිවාර්යයෙන්ම මේ ධර්මයේ දැකලා නැහැ එහෙම. එහෙමයි මට දැන් අර වාසේ පැහැදිලි කරන්න පැහැදිලි කිරීම තුළ මේ කාරණාව හුදටම ලැබුණා. මේක තවත් අපිට ඒක හරියට නිර්මලව ඉස්සරහට ඒ කියන්නේ ඒවා හරි වෙලා යනවා. දැන් ඔය අපි ඔය රූප කලාප පැත්ත ප්‍රසාද රූපේ හැදෙන හැටි දැක්කාම ওই ශබ්දෙත් ප්‍රසාද රූපයක්. ඕක හැදෙන හැටි නෝයි කියන්නේ. ඔය ශබ්ද රූපේ හැදෙන හැටි ඒක වෙනමම බලාගෙන ගියොත් කෙනෙකුට යම් කිසි විදිහකට ඒ යම් කිසි විදිහකට එයා ඒකට සුදුසු විදිහ පරිසරය හදාගෙන එයා ඒ වෙනුවෙන් ඒ විශාල කාලයක් ගත කරගෙන මේ ප්‍රසාද රූපේ හැදෙන හැටි කියලා හොඳට එයා ඒක වෙනුවෙන් මෙනෙහි කරමින් අර බුදුන් වහන්සේ සත්සතිය ගත කරා වගේ අර රුවන්ගේ සක්මන්නේ වැඩිසිර පාටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා වගේ ඒ බුදුන් වහන්සේ ඒවට කාලෙ වෙන් කරේ නම් අපිට බැරියයි. ආයි බුදුන් වහන්සේ දැන් පටිච්චසමුපාදය කියන්නේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරනවා කියන්නේ මේ මේ මේ කලබලෙන් වේගෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට යම්කිසි සමාධිමත් ස්වභාවයක්. ඒකම දකින්න නුවණක් විදසුන් ඒ යථාභූත ඒක ඒක විශාල යුද්ධයක්ම තමයි මේ මේ නිවන් දකින්න ගත බුදුන් වහන්සේ අලුයම තුන්යම ගත කරනකොට මේ මේ මේ මාර යුද්ධය කියන්නේ මේ තමන්ගේ අභ්‍යන්තරයෙන් එන මේ මාර සංඥා කියන්නේ මේ මේ සංඥාවනේ ආත්ම සංඥාවනේ. ඒ ආත්ම සංඥාව අතුලාන්තයෙන්ම එන එන දේ දැකලා මිදෙනවා මිසක් පැනලා ගින් බෑනේ මිදෙන්නේ. අපි යුද්ධ කරන්නේ අපිත් එක්ක. අපි බුදුන් වහන්සේගේ ගමන එහෙමනම් යන්නේ නැහැ. එහෙමයි අපිට යුද්ධයක් කියන තින් ලේසින් කරන දෙයක් නෙවෙයි. වගේ මෙතනත් අර සිත එතනින් අයින් කරනකොට මේක යථාර්ථයට මූණ දීලම යථාදෙට මුණ දෙනවා කියන්නේ මේ යථාභූත ඥාණයෙන් දකින්නවා කියන්නේ මහා ගැඹුරු කාර්යයක්. උනා පුළුවන් විදිහට හරි ඒ අවස්ථාව තමන්ට ඌ තමන්ට තියෙන තමන්ට තියෙන ඒ තමන්ට තියෙන ධර්මාබෝධය මෙතනදී බලපාන. එහෙමයි. ඒ ධම්මටි ඥාණය වැඩෙනවා. ඒ ඥාණය කියන්නේ සිතුවිලි නෙමෙයි. මේ දැනෙන දැනීම මේ shabdයට තුල තමන්ට ඒක ඒක ගැටීම සිද්ධ වුණ ආකාරයයි ඥාණය තුල දකින්නේ. එහෙමයි. ඒක මනාකොට මේ මේ තව හොඳට සද්ද කරන්න කියන එකක් තමයි අපිට නම් දැනෙන්නේ. ඒ කියන්නේ අපිට මේක ලියා ගන්න එක උදව්වක් වෙනවා. අපිට නිවන් දකින්න උදව්වක් වෙනවා. ඇත්තටම අපිට මේකේ මේ මේ මේ කෙනා ඉන්නවනන්නේ කෙනාටනේ මේ මේ ඇලීම ගැටීම තියෙන්නේ. එහෙමයි. ඒතකොට කෙනාව නැති කරන්න නම් ඇලෙන්න ගැටෙන්න සද්ද තියෙන්න එපයි. අපිට ඒක දැනගන්න. මේ ඇලෙනවා කියලා දැනගන්නත් එළි මොනවද තියෙන්න එපයි. ඒක ඒක නැති කරලා බෑ. ඒ කියන්නේ මේ භූමියේ තමයි අවිද්‍යා භූමියේ තමයි මේ නිවනක් තියෙන්නේ එහෙමයි එහෙමයි වාස්ත ගොඩක් මේක තව ටිකක් මට හොඳට පැහැදිලි කරාට දැන් ඒක ගැන ලොකු වැටහීමක් ඔබතුමියට ඔබතුමියට දානේ වළඳන වෙලාව තියෙන නිසා මනස මේ මොහොතේ තැම්පත් වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවද එහෙමද නෑ නෑ එහෙම එකක් නැහැ ආරින්හස මට මේක පුදුම ප්‍රණීතවක් තියෙන්නේ මේක අතරිච්ච මේක බොහොම ඉවසීමක් තියෙන කාන්ති පරමන්තක එහෙමයි මේක මේකට මේකට ඔළුවේ තවත් අදහස් එන්න බෑ දැන් මට නැගිටින්න ඕන දැන් මට යන්න ඕන එහෙම දේවල් තිබුණොත් ඒක ඒ කණ්ණාඩියක් වගේ එකක් වැටෙනවා ඔළුවට ඇහැට ඒකට දුස්තිය වැහෙනවා එහෙමයි. ඒ සත්‍යභූත ඥානේ ඒ දකින්න ඕන සම්මා දෘෂ්ටියට එන්නේ නැහැ. එහෙමයි. අතින් අපි මේ බොහොම මේ අපිට හොඳ හොඳ හොඳට දැනෙන්න ඕනි. ඒ කියන්නේ අපිට හොඳට හොඳට දැනෙන්න ඕනි මේ මේ මේ මේ ඥානේ කියන්නේ මේ සිතුවිලි නෙමෙයි. ඒ සිතුවිලි ඒලා එනේවා ඥානෙට හසු වෙන්න ඕනි. එහෙමයි. දැන් මේ නැකිටින්න හිතෙන එකත් ඥානෙට හසු වෙනවා. එහෙමයි. දැන් මේ මේ මේ දානේ වදන්න ඕනි කියන එකත් ඥානෙට හසු වෙනවා. එතකොට මේ ධර්මයේ දැන් කලබලෙන් මෙනෙහි කරන්න ගියත් ඒකත් ඥානට හසු වෙනවා මේ කලබලෙන් කරන්න කියලා. එතකොට ඥානට හසු වෙනවා මේ තමන් සමාධිමත් සිත තව හොඳින් මේ මේ මේ මේ මේ ගන්න ආරම්මනේ මේ මේ ගන්න දැන් අපි යම්කිසි අපි අපි ගත්තොත් ඒ අභිඥා ඥානයට හසු වෙනවා කියන්නේ අපි යමද්ද ගන්න ඒක කෙරෝලෙටම යනවා. අතර මග එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ ඒක විසදලම තමයි මේ ඥානෙ එතනින් නිදාස් කරන්නේ. ඒ තරම් මේ ඥානෙ කියන්නේ සිතුවිලි නෙමෙයි කිව්වේ ඒකයි. ඒ තරම් ඒ තරම් මේ මේ මේ ඒක අවදි කරගන්න ඕන ධම්මචක්කුසේ. ධම්මචක්කුසේ කියන්නේ මේ නිකන් මස්සයා නිකන් අවට වටපිට බලනවා වගේ දෙයක් නෙමෙයි. ඒක සිතුවිලිත් නෙමෙයි. ඒ ඥාණයෙන් දකින්න ඕනි. ඒ ඥාණය අවදි වෙන්න ඕනි. ඒ තමන්ගේම ඥානයන් දකින්න තමන්ටම තියෙන්න ඕනි ඡන්දයක් කැමැත්තක් සංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජාත ඒ සිත පග්ගඤ්ඤාති මේ චිත්ත দমনයේ තියෙනවා චිත්ත দমনය කරන්න බෑ මේ මේ ඥානය මේ ඥානය කියන එක එහෙම එහෙම අපිට මේක තාම ඔබතුමිය අතරම අපි අව탁සිරු කරන්නේ ඔබතුමියට මේ හැම කෙනෙක්ටම මේක අවදි වෙනවා මේ සීය අවදි වීමත් සමග ඥාන අවදි වෙනවා ඒ ඥානත් සමග ඒ අභිඥා ඒ හැම කෙනෙක් ගාවටම පහළ වෙනවා හැබැයි ඒ අය මේක ඒ අවුල් කරගත්තොත් විසිරවා ගත්තොත් ඒ අයට වැහෙනවා ඉතින් මේක මහා මේක මේ මේ මේ මනුස්ස භාවයක් ආයි මේක ලොකු කතාවක් තියෙනවා ඒක පැහැදිලි කරන්න කිව්වොත් මේ සම්පූර්ණ පරයය වෙනස් වෙනවා පැහැදිලි නැවත සකස් වෙන හැටි කියන්න ඕනේ මේ සංඥාව දෘෂ්ටිය තුළ නැවත සකස් වෙන්නේ නැති. ඒක කියන්නේ තමයි අපි කියන්නේ ඔය ඔය වතුර කලයක නැත්තම් ස්විමින් pool එක මැද්දට පැනනොත් එතනින් මුකුත් යනවා නෙමෙයි. අර වතුර ස්විමින් pool එකේ මැද්දට කෙනෙක් පැනනහම ඒ වතුර එතන එතන ඉස්සිලා ඉස්සිලා පාත් වෙලා අවසානයේ බිත්ති ආයිනේ තියෙන වතුර ඉස්සිලා ගිහිලා බිත්තියේ වදින්න කියන්නේ. මේකම තමයි මුළු විශ්වෙම තියෙන්නේ. මුළු විශ්වෙම තියෙන්නේ මේ වතුර කියන අංශු වගේ එකම අංශු භාගයක් නං. එකම අංශ ස්වභාවයක් නම් මේ වතුරට කෙනෙක් පෑනා වගේ මෙතන සිතක් උප්පාදනය වුණොත් මුළු විශ්වයටම තරංගයක් වගේ ආරක වගේ යනවා. මෙන්න මේ න්‍යාය ඇතුලේ ඕනම තැනක සකස් වෙනවා. එතන සර්කිට් එකක් තිබුණොත් ඒ මේ ස්වභාවයට ඉස්මතු වෙන අර බිත්තිය වගේ වදින තැනක් තිබ්බොත් එතන එතන අපි කියන්නේ ඒරියල් එක තිබ්බොත් සිරසහුව වෙන්නේ මෙතන ඒරියල් එක තිබ්බොත් සර්කිට් එක තිබ්බොත් යාපනයේ සිරස අහුවෙන්නේ. ඒ සර්කිට් එක තිබ්බොත් ඇමරිකාවෙත් ඒ සිරසම අහුවෙනවා. අන්න ඒ වගේ මෙතන ඔබතුමියගේ සංඥාව සකස් වෙන්නේ කුමන ආකාරයකටද? ඒ තුල කොයිතරම් සුකුම වීමක් තියනවද? ඝන වීමක් එහෙම නැත්නම් රළු වීමක් තියනවද? ඒ තරම්ම පහත් තැන්වල කලලවල උපදිනවා. සකස් වෙනවා. අර කලල කියන්නේ සර්කිට්. ඒරියල් එක. එහෙමයි. දැන් මෙතන ඔබතුමිය අවසාන මේ සංඥාව සකස් වෙලා ත්‍ුතික සත්‍යයක් මේ අපි ඒකයි මේ මෙතන මෙතනින් ඒ ශක්තිය ලැබුණාට මේ මුළු විශ්වයම තියෙන එකම ශක් ස්වභාවයක් නම් ඒ ස්වභාවය තුල මෙතන ඉස්මතු වුණු ඒ ඒ ඒ ඒ ඒ අපිට පටිගය කියලා ඒ කියන්නේ අපිට ද්වේෂසිතක් කියලා ඒ ද්වේෂ මෙතන ඒ ඒ සංඥාව තුළ ඇති වුණු ඒ කම්පන ස්වභාවය තුළ තීව්‍රතාවය අනුව ඒ ඒ එතන සර්පයේගේ කුසේද සිරියන් සතෙක්ගේ එතන කලලයකද ඒ ස්වභාවය සකස් වෙනවා. ඒක අපි කියන්නේ මේ බුදුන් වහන්සේ ඒකයි කියන්නේ මෙතනින් කවුරුත් ගියා නෙමෙයි මේ මෙතනින් කවුරුත් යනවා නෙමෙයි. නමුත් එතන එතන සකස් වෙනවා. මේ දෘෂ්ටිය තුලයි මේ ශක්තිය තුලයි සකස් ඒ ශක්තිය තුල හට ගන්න දේ ඒකයි දසදහසක් ලෝක ධාතුව කම්පා කරනවා කියන්නේ. එහෙම වචන ටිකක් ඇහෙනව නේද ධර්මයේ තුල? එහෙමයි එහෙමයි. ඒතකොට මේ ලොකු කතාවක් තියෙනවා මේක ඇතුලේ. ඒ කතාව ගලප ගන්න බෑ ගොඩක් මිනිසුන්ට තේරෙන්නේ. මම වහන්සේ හැදෙතර පොන්ති දේ තුල ඒක අර මට වචනෙට පෙරලලා කියාගන්න තේරෙන්නේ නමුත් යම් දැනීමක් දැනෙනවා. ඔය දැන් අපිට අපිට හිතන දැන් අපිට දැන් සමහරලාට අපින් අහන ප්‍රශ්නයක් තියෙනවා මේ මේ ඔබ ඔබතුමා කොහොමද කියන්නේ? එතකොට අපිට මේ ගස් පේනවනේ. එතකොට බලන්නකො අර පර්වත තියෙනවනේ. අර අහස වලාකුළු මේ මේවා සේරම මෙහෙම තියෙද්දි ඔබතුමා කොහොමද කියන්නේ මෙහෙම ලෝකයක් නැහැ කියලා. අත්‍තරම අත්‍තරම අපි කිව්වොත් එහෙම දැන් මේ පෘථුවිය රත් වෙලා ඔක්කොම අළු වෙලා යනකොට ওই පර්වත ඔක්කොම නැති වෙලා යනවනේ කියලා. එතකොට කොයිද ওই පර්වත තිබ්බේ කියලා වහම තමයි යාට තරු පේනවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා ඔළුව අත තියාගෙන ඇත්තටම මේ ඔක්කොම දිය වෙලා අළු වෙලා යනවා නම් ඒක කොහෙද තියෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ එතකොට මේ ඝන වෙලා ඇදලා තියෙන එකම ශක්ති ස්වභාවයක්. ඕක මහා දැවැන්ත ලියා ගැනීමක් වෙනවා එතකොට. මේවා සේරම එතකොට තේරෙනවා අපිට අපි දැන් මේ මොහොතේම අපේ සිතේ හැදෙන ශක්ති ස්වභාවය තුළ අපේ මේ මේවා අපේ සිතේනේ මැවෙන්නේ. මේක මේ මේක අපි අද සිතේ චිත්ත නියාමයේදී අපලොම අපේ සිතේනේ මැවෙන්නේ මේ මේවා මේවා කියලා නම් ටිකත් එක්ක මේ රූප වලට නම් දාලානේ. අපි දැන් ලෝකයක් හදාගෙන හිත ඇතුලේ. නමුත් ඒක බාහිර ලෝකෙත් විනාශ ඒ විදිහම තමයි චිත්ත ලෝකෙත් විනාශ ඒ කියන්නේ මේ දෙකටම එකම අනිත්‍ය ස්වභාවයක්. ඒ කියන්නේ මේ මේ මෙහෙම මෙහෙම දැන් අපිට මේක හැම පැත්තෙම පෙන්වන්න පුළුවන්. මේ එකම එකම ශක්ති ස්වභාවය මේ හැම කතාවෙම තියෙන කියා. දැන් සමහර අය හිතනවා ආ නෑ ඒක බාහිර එක ආ නෑ මේක හිතේක. දැන් ඇත්තටම මෙහෙමයි. මේක ලියා ගන්න නම් සිත ඇතුලේ මේ ශක්තිය මේ සිත ඇතුලේ දැකලා සිත ඇතුලේ ලෝකේ දැකලා මිදෙන එක. සිත ඇතුලේ දකින ලෝකේ තමයි අපි ඇත්තම දකින්නේ. ඇත්තටම අපි එළිය සාධක කරගෙන විතරයි. අපි හිතන දේවල් කොහෙවත් නැහැ ඇත්තම කතා. ඇත්තම කතාව අපිට ඒ තියෙන දේවල් පේන්නෙත් නැහැ. එහෙමයි. ඇත්තම කතාව අපි හිතන දේ දන්නේ. අපි තමයි හිතන්නේ ආ මේක ඝනයි මේක පටවි. දැන් මේසෙට අත තිබ්බම අපිට දැනෙන තද ගති. නමුත් අපි හිතන්නේ හිතේ තියෙන රූපේ මේසෙනේ. එහෙමයි. නමුත් ඒ රූපේ ඇවිල්ලා මේ අතට දැනෙන එකක් නෙමෙයිනේ. එහෙමයි. නමුත් අතට දැනෙන එක රූපෙට දැනෙන්නේ නැහැ, ඇහැට දැනෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම එකතු වෙලා සංඛාර උනේ ඇතුළෙන්නේ. අන්තිමට ශබ්දයක් තියෙනවා, ඝනගතියක් තියෙනවා, මේ රූප වර්ණක් තියෙනවා, පිස්සුවක් වෙලා නැතුළ. එහෙමයි. එහෙම අර වාසේ පැහැදිලි කරේ ගිනි වලල්ලා අන්තිමටම ගිනි බෝලේ කරකිනවා ගිනි බෝල පහක් කරකිනවා ගිනි බෝල පහේ ಜಾති පහක් තියෙනවා ಜಾති පහ එකට කරකිලා අවසානයේ අපිට ප්‍රේතයක් හම්බ වෙලා ලෝකයක් සක්කාය දෘෂ්ටිය කියනවා කියන්නේ සත් කාය කියන්නේ ගොඩක් සක්කාය දෘෂ්ටිය දැන් අපිට මේසයක් තමයි තියෙන්නේ ඒ මේසයක් නැහැ උනාට බැලුවම ඇහැට මේසයක් හම්බුලත් නැහැ කනට මේසයක් හම්බෙලත් නැහැ අතට මේසයක් හම්බෙලත් නැහැ ඒ වුණාට මේ මනෝවිඤ්ඤාණයට මේ ශක්තිය. එහෙමයි. <laughs> ඒක දෘෂ්ටියක්. මනසට එළියට එන්නත් බෑනේ. දැන් මනසට දැන් මනසට වතුර තිබහට මනසට වතුර බොන්න බෑ වගේ. මනසට මේ පුළුවන් ද මේ ඇහෙන් එළියට එන්න. අපි හිතන් කියනවා මේක ලස්සනයි මනසට ඒක හම්බ වෙන්නේ නැහැ කවදාවත්. එහෙමයි. ඒක මනසෙන්ම ඇතුළේම ඇතුළේම මේ නිකන් අර නිකන් චිත්තයක් විතරයි. ඒක චිත්තයක් හරි ෂෝට් එකක්. ඒකයි රුප්පණයක් කියන්නේ. චිත්ත රූපය. ඒක තියෙනවා කියලා අරගෙන තමයි අපි මේ සත්පුත්තල ආත්ම භාවය කතා අරගෙන කියන්නේ මේක ආත්ම කතාවකට ඇවිල්ලා ඉවරයි. ওই වචනවලම තියෙනවා. මේ වචනවල ඕක තියෙනවා. නමුත් මෙතන ඇත්තටම එහෙම මුකුත් නැහැ. එහෙනම් මට පැහැදිලි ඔබ වහන්සේ කියන යන උත්සාහ කරන්නේ මේ හැමතිස්සෙම ශක්තියක් යන මේ වෙලා නැති වෙන එකක්. එහෙමයි. ශක්තියක් ගැන කතා කරන්නේ හැමතිස්සෙම. එහෙමයි. අර ප්‍රායෝගිකව මේක කරන්න යෑමට දැන් අපි අර තනියෙන් දැන් මේක දැන් උත්සාහය දරන්නේ. දැන් අපිට අපිට දැන් බාහිර ඇත්තටම මේසා දම්පුටුවවත් නැහැ. බාහිර ඔය කියන ඔය කතන්දර අපි හිතන දේවල් මොකක්වත්ම නැහැ. අපි අපි බුදුම රැවටිල්ලක ඉන්නේ කියලාටත් නැහැ ඒක. එහෙම ඒක පැහැදිලිය වහන්සේ පැහැදිලි කරන්නේ අර හිතනවා කියන තැනින්මයි මේක නිරවුල් වෙන්න ඕනේ කියන තැන. එතනින්මයි ලියන්නේ. ඒ කියන්නේ මට ඒකයි ආයි නිකන් මේ නතර වුණා වගේ වුණා දැනුනේ වහන්සේ එතනේ පැහැදිලි කරේ. ඔව් ඇත්තටම මේ පහල වුණා මේ අපි හිතන එකක්. දැන් ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා ඔබතුමීට කියන්න. දැන් ඔන්න අපි හිතමු අපේ දිවේ ලුණු ලුණු ටිකක් ගෑවුණා කියලා. දැන් මේ දැනෙන දැනීම අපි කාට හරි කියන්න ගියොත් මොකද වෙන්නේ? කියා ගන්න බෑ. දැන් ඕක තමයි අපිට වෙන්නේ. එහෙමයි. ඕක තමයි ඉතින් ඒක ඒක කොහොම හරි අපිට අපි අපි අපිට ඒක කොහොම හරි කරන්න සංප්‍රේෂණ සිද්ධ වෙනවා. ඒක නිසා උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඔක කිව්වත් එකයි හතත් එකයිනේ. අපිට දැනෙන්නේ අපිට කොහොමද දැනනවනේ එහෙම දැනන්නේ නැතිව. දරක් පැහැදිලි කරගෙන යද්දී ආයෙත් තව කෙනෙකුට අපිට දැනුණා කියලා පළක් නැහැ. අපිට දැනුණා කියලා තව කෙනෙකුට පළක් නැහැ. එයාටත් දැනෙන්න එපා. ඒකයි මේකයි බුදුන් වහන්සේ කියන්නේ ඒව බලව කියලා. එහෙමයි. දැන් ඔබ වහන්සේ පැහැදිලි කරනකොට මේ මනස නිදහස් වෙනවානේ. ඒකයි මට කියා ගන්න තේරෙන ස්වභාවයකට දැනෙනවා අතුනි. ඇත්තටම අර ආත්ම ස්වභාවයයි මේ මිදෙන්නේ. එහෙමයි. ඔය උතර කොතනක හරි දැන් අද ඔබතුමිය අහපු ප්‍රශ්නේ පවා ඒ ප්‍රශ්නේ පවා තියෙන්නේ ඒ ඒ ඒ කෙනෙක් ඉන්නවා කියන එකයි. එහෙමයි. ඒක තමයි මට අර ඒක මෙහෙුණා අතර වහන්සේලාගේ සාකච්ඡාව තුළදී මට මම එතකොට මේ ගත සම්‍යක් ප්‍රයෝගේ වැරදි බව මට වැටහුණා. ඕ ඒ කියන්නේ අපි දැන් අතර බුදුන් වහන්සේම දේශනා කරනවා මහණෙනි හදපු පාරු නෑ පාරුව හදාගෙනයි ඊතර වියුත්තේ කියලා. ඒකට ඒකේ තේරුම තමයි අපි මේ අපේ අපි මේ අපිට සිතට එන අරමුණ අපි දැකලා අපි මිදෙනවා මිසක් අපිට මේ වෙන කෙනෙක් ඇවිල්ලා එහෙම දෙයක් කරන එකක් නෙමෙයි. එහෙම දැන් මං වගේ මේ වගේ උත්සාහයක යෙදෙන අය ඉන්නවනේ. මේ දහම ඇහෙනකොට වේගයක් යාර දැනනවනේ ඔව් මේක බොරුවක්. මම මේ ගැලවෙන්න ඕනේ. ඒතකොට ඒ අපි යොදන දේ තුලත් අපි ආයේ එතනට නම් වැටෙන්නේ. දැන් මම අහපු දේ තුල දැන් මට තව කෙනෙකුට මේක පැහැදිලි කරලා දෙන්න පහසුවක් තියෙනවනේ ආයෙ නෑ. ඇත්තටම මට වැරදිච්ච මට වැරදිච්ච මේ දර්ශනයට මේ දර්ශනයටපත් වෙන්න ඕනේ. එහෙමයි. මේ දර්ශනයටපත් වෙනකම් මේක කියා ගන්න බෑ කාටවත්. එහෙමයි. මේ දර්ශනයටපත් වෙනවා කියන්නේ ඇත්තටම මේ සිතුවිලි දැන් මේ දර්ශනටපත් වුනහම මේ සිතුවිලි වලට තමන් අයිති නැති වෙනවා. සිතුවිලි තමන්ගේ වෙන්නේ තමන් අතවර සිතෙන් මිදෙනවා. තමන්ටම මේ හටගෙන නැති වෙන සිත් ස්වභාවය පේන්න ගන්නවා. ඒ ස්වභාවයට තමන් අයිති නැති වෙනවා. එතකොට ඒ සිත ඒ ඒ ස්වභාවය ඇති වෙනව නැති වෙන ස්වභාවය දකින්න හැකියාව තියෙන අනේ විතරයි. අවසරයි ආරිනාස් මඩ මෙතනත් මම වගේම මේ සමාජය තුළ මෙතන පැටලලා ඉන්න යෝන්තරන් ඇති මේ ඉතින් මට මේක निराකරණය කරගන්නවා කියන එක මට ලොකු ශක්තියක් වෙනවා ඊගාමට දැන් අපි දැන් නිදහසේ දැන් වාඩි වෙලා භාවනාවක් කරන වෙලාවක් තියෙනවනේ ඔව් එතකොට අපි දැන් ආනාපාන සතියේ සිත ගණාවට පස්සේ අපේ හිත ඒතර ටිකක වෙන ස්වභාවයක් තියෙනවනේ ඔව් ඊට පස්සේ ඒක වුණාට පස්සේ අපිට අර අරමුණු වලින් දැන් අපි විඳ පීඩාව දැන් අර සමතේ කර යම්පත් වෙලා වගේ තියෙනවනේ. ආ. දැන් පීඩාවෙන් නැතිකත් එක හිතේනවා. ආ. අන්න දැන් මම මේ මේ බණ අහන්න ගත්තට පස්සේ මම සාධරනවා. ඉන්නේ වගේ තැනක ඉඳගෙන ඊට පස්සේ සිතුවිලි එනවනේ. ආ. එන එන එන සිතුවිලි දැන් මේක එතනදී දැන් අපිට ඒ ඒ එන වෙලාවෙත් එන්නේ අර තියෙන ස්වභාවයෙන් පුරුදු කරලා තියෙන එකට. ඔව්. එතකොට එතනයි දකින්න උත්සාහ කරනවා මේ මේ හිත නෑ ඔබතුමිය මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඔබතුමිය මේ චිත්ත සමාධියට චිත්ත සමාධියක් හදාගෙන ඉන්න මොහොතේ මේ හිත දකින්න පහසුයි කියන එකනේ අන්න එතනදී ඒ හිත අර දකින තැනදී අපි දැන් ඊතරම් කාලයක් ඇත්තටම මේ ඇත්තටම මේ පැවිදි පැවිදි දිව්‍ය තුළ මේකට සුඛා පටිපදා කියලා කියන්නේ බුදුන් වහන්සේ. එතනදී ඇත්තටම ඔය අභිඥානේ මේ නිවන් දකින්නේ සුඛා පටිපදා තිබ්බට ඥාන අභිඥා තමයි නිවන් දකින්නේ. ඥායස අධිගම අධිගම ලබන්නේ ඥානේ වැඩෙන්න ඕන. මේ මේ තමන් මේ සිතේ සත්‍ය දකින්න ඒ මේ හැදෙන හැටි දකින්න ඒ ඒ එන සිතුවිලි ඒ කියන්නේ ආරම්මන අරමුණු ඒ අරමුණු වලින් මිදෙන්න ඒ අරමුණු වලින් මිදෙන එක ඒ අරමුණු අරමුණු එන එන අරමුණට කම්පා නොවන එක කම්පණය නොවන එක ඒ ඒක තුල නැවත ඒවට ඉඩක් නැති සංඥා වලට නැවත ප්‍රකට වෙන්න සංඥා අලු සංඥා ස්වභාවයකටපත් වෙන්නේ නැති ස්වභාවය ඒ සත්‍ය දැකීම තුළ සිද්ධ වෙනවා ඒ තුළ ඒක බහුලී කතා කිරීම තුළ නැවත නැවත ඒක ප්‍රතිපදාවක් විදියට තමන් ඒකේ ඒ එනේන අරමුණු වල මිදීම ස්වභාවයෙන්ම ස්වභාවයේ බවට පත් වෙනවා. ඒ දැකීම ස්වභාවයෙන්ම තමයි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සත්‍ය දැන් මේ සද්ධා කියන්නේ මේ සත්‍ය දකින්න එක. ඒ වීර්ය කියන්නේ ඒක ගන්න වීර්ය ඒ අරමුණු දකින්න උත්සාහ කරන එක. සතිය කියන්නේ මෙතන ඇත්තටම නිමිති ප්‍රකට වෙන්නේ නැහැ නිමිති අනිමිත්ත බවට දක්වන්නේ ඒ මොහොතේම එතන මිදෙන එක සතිය මෙතන පොඩ්ඩක් දැනගන්න පුළුවන් මට ඒ කියන්නේ දැන් අපි දැන් මේ සමතයක් තුළ සතිය දැන් සිහියෙන් බලන සිහිය කියන්නේ මට සිහිය කියන එක මේ වගේ තන දැනෙන නිකන් පැත්තක ඉඳන් බලන් ඉන්නවා වගේ ස්වභාවයකට හිතේ තත්වීමක් තියෙනවා ආරින්හංශ එතකොට අර එන අරමුණ තුළ මට දැනෙනවා ඒ මට දැනෙන දේ මං කියන්නේ මට මොකද මේක මං නිවැරදිව කරගන්න ඕන නිසා මම මේ විදිහට කතා කරන්නේ එතකොට ඒ ඒ තුළ දැන් අරමුණක් ඇති වෙනව නැති වෙන ස්වභාවය දකින්නවා කියන්නේ මනස දැනනවා මට දැනෙනවා හිත ඒක දැන් අර හිතීම කියන කොටස තියෙනවානේ ඒක තුළ එන්නේ එතනට හිත යන්නේ නැතුව මෙතනින් යන්න පුළුවන් මේ කියන්නේ ඇති ඇති ස්වභාවයකට පත් වෙනවා කියන එක මම මේක නිකන් ඉන්න එකක්ද නැත්නම් මේක නිවැරදිව මට ඔව් මෙතන ඔබතුමිය තියෙන ගැටලුව තමයි සමත භාවනාවෙන් විදර්ශනාවට එන්නේ කොහොමද කියන්නේ. එහෙම දැන් අර එන දේ එන ඔබතුමිය ඔබතුමියට මෙන්න මෙහෙම ඔබතුමිය කලින් පුරුදුන් සමතේ ක්‍රමයට යන්න අදයි. ඇත්තටම ඇත්තටම ඔබතුමිය ඔතන මේ ගලප ගන්න ඕන තරක්. ඒ කියන්නේ මේ අපි මේ සමතය භාවිතා කරන්නේ මේ සිත දකිනවා කියන්නේ විදර්ශනාව. සිත මෙදෙන එක දැනෙන්නේ අර ආසවක්ඛ්‍යා ඥානයේ තියෙනනේ. මේ මේ Tamanට මේ සිතේ මිදෙන එක දැනෙන ස්වභාවයක් එනවා. ඒ ස්වභාවය තුළ Tamanට මේ ඇලෙන ගැටෙන ඒ කම්පන චංචන කියන ඒ එන අරමුණු වල දැන් මේ කතාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ අරමුණු වල. ඒතකොට මේ සිත කියන්නේ මුකුත් නෙමෙයි අරමුණුමයි. එතකොට මේ මොහොතේ එන අරමුණු අරමුණට තමන් කම්පණය වෙනවද කියන එක ප්‍රමාණෙයි මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන කියන තැන තියෙන්නේ. එහෙනම් අරමුණ නැති වෙලා අවශ්‍යයි. ආයෙත් බාධාවක් කරනද මගලක ලියා ගන්න ඕනේ. නෑ නෑ ඔය කියන තැන තමයි මේ පැහැදිලි කරන්නේ. කාලේ අපරාධයක් වෙනවා. ඔව් නෑ මේ අපි කාලේ මේ පැහැදිලි ඔක් කියන්නේ. භාවනාවට ගත්ත කාලය නිකන් අර තීරමකට වදිහිල්ලා නම් මං වැඩක් නැති වෙනවනේ. නෑ මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මහණින් වහන්ස අපිත් අති දීර්ඝ කාලයක් සමතේ තමයි වැඩුවේ. ඇත්තටම අපි පාසල් වියේදී පවා 1970 ගණන් වල පවා අපි සමතේට යමු වුණා. ඒ කියන්නේ අපි අපි මේ 80 දශකයේ ඒ කියන්නේ විශේෂයෙන්ම මේ O level A level O level කරනවා ඇත්තදී පවා අපි අපිට අවබෝධයක් තිබුණේ නැහැ ධර්මයේ ගැන. නමුත් අපි අර අධ්‍යක තියාගෙන අපි ගොඩක් කලාවට අපි ගොඩක් කලාවට අපේ ස්වභාවය ටිකක් වෙනස්. අපි අපි කරෙත් ඒකම තමයි. ඒ කියන්නේ අපි ගොඩක් කියන කියන්න ගියොත් ඒක පුජ්‍යලිකත්වයට ඒක කාලේ ගොඩක් ගත වෙනවානේ. අපි ඒක බොහොම කෙටි කරගත්තොත් ඇත්තටම අපි කරෙත් මේ මේ සමතේම තමයි දීර්ඝ කාලයක් අති දීර්ඝ කාලයක්. එතකොට අපිට ඒ සමතය තුළ ඇත්තම කිව්වොත් අපිට මේ ඔය උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත මේ සිත ඇතුලේ මේ මේ තියාගෙන එකම නිමිත්තේ ඉන්න එක අපිත් ඔය නීල කසිනේම හදාගෙන ඒක ප්‍රකට කරගෙන ඉන්නේ. අපි මේ හැමදේම අධ්‍ය හොඳින් මේ ඒ කියන්නේ පුහුණු වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් මේ අපි මේ අපි ඇත්තටම මේ කිව්වට මොකුත් හිතන්න එපා. අපි මේ ආකාශය ප්‍රකට කරගෙන ඒ ආකාශ ධානයේ හිර වෙලා හිටපු අය කාලයක්. එතකොට අපිට හොඳට මේ දකිනවා මේ මේ සමාධිමත් සිතේ ස්වභාවය අපි හොඳට ඒ තුල ඒ තුල මත් වෙලා ඉන්න මත් වෙලා හිටපු කෙනෙක් විදිහට අපි ඒකේ තුල ධර්මය දැක්කේ නැහැ. ඉතින් අපි ධර්මය දැක්කේ නැහැ. අපි ධර්මයේ දකිනකොට මේ අපි ගොඩක් මේ 2000ටම ඇවිල්ලා. එතකොට අපි සෑහෙන කාලයක් අපි අර සමතේ ගොඩාක් දීර්ඝ කාලයක් තිබුණු නිසා තමයි අපිට අද මේ ඥානේ පව අපිට මේ ඥාන අභිඥා මේ ඥාන පව සකස් වෙන හේතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපි මේ අපිට මේ සමතේ අපරාධයක් වෙලා නැහැ. එහෙම කවුරුත් කියනවා නම් ඒක අපිත් ඒක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපි මේ හිතුවා කියලා මේ ඒක අපරාධය කියලා හිතන්නේ ඉක්මනට නිවන් දකින්න පුළුවන් කියන අදහසකින්නේ. නෑ ඒක නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මෙහෙමයි. විදර්ශනාවට ගියොත් නෑ නෑ මෙතන මෙන්න මෙහෙමයි. ඇත්තටම මෙහෙණින් වහන්ස මේ සමතය යම් කිසි ප්‍රමාණයක්ද කොච්චර තියෙන්නේ ඒ ඒක වටිනවා ඒක වටිනවා. ඒ කියන්නේ අපිට මේ මේ එක සිතක් මේ මොහොතේ මේ එක එන අරමුණ හරියටම හොඳටම මේ දැකලා ඒ අරමුණ ඒ ඒ අරමුණේ මිදෙනවා කියන්නේ උදේවැය ඥානය කියන්නේ මේ ඇති වෙන හැටි මේ පෙර සංඥා නව සංඥා වෙන හැටි මේ මොහොතේම දකිනවනම් මේ අර සද්දේ සද්දේ අර එක අරමුණක් අර මෙනෙහි කරා වගේ ඒක මිදෙනවා කියන්නේ මේක විශාල කතාවක්. ඒ කියන්නේ මේ මේ මේ මේක ඇවිල්ලා මේක ඇවිල්ලා එහෙම කලබලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ මේ මේ ඇවිල්ලා මේ මේක අර සංඥාව සංඥාව සුකුම වෙන එක දකින්න සියුම් ඥානට ඇසු වෙන්නේ. ඒක මහා සියුම් ඥානයකට ඇසු වෙන්නේ. ඒ වගේමයි දැන් මේ මේ අරමුණ මේ අරමුණු අරමුණු එන එක ඒ අරමුණු මිදිලා ඒ සිහියක් අවදි වෙන එක ඒක ඇත්තටම සමතේ තුලින් ඇත්තටම අපි දකිනවා මේ උදව්වක් තියෙනවා. ඇත්තටම මෙතන මෙතන මේ අරමුණ එන මේ මොහොතේ සිත මේ මොහොතේ එන සිතට කම්පනයක් වෙන්නේ නැහැ කියන්නේ එනේන සිතට කම්පනයක් වෙන්නේ නැහැ කියන ලොකු මිදීමක් තියෙනවා. එක දැන් මේ ගොඩක් අපි එහෙම ගත කරනවා නම් ඒ එනේන සිතට කම්පනයක් නැතුව ඒ එනේන සිතට දැන් අර වගේ දැන් අපේ මේ සිත කියන්නේ අපිට මේ මේ මේ අපිට එන්න ඕනි ඇත්තටම නරක දේවල්ම තමයි. එතකොට තමයි අපිට හොඳට අපිව පේන්න ගන්න. මේකට කැම් කම්පණ වෙනවා. ඒ කියන්නේ අපි මේ හොඳ නරක කියලා අන්තයක් මේකේ නැහැ. හොඳ නරක ඒව මුකුත් නැති මේ ඒ කියන්නේ අන්ත කතාවක් නැති මේ මිදීමකට තමයි මේ මොකක් ආවත් එකයි නේද? ඒ කියන්නේ මේ මේ කෙනෙක් පුජ්‍යලයක ආත්මක් කතාවක් නැත්තම් මේ සිස්ටම් එකක් නම් මේ මොකක් ආවත් එකයි මේ සිස්ටම් එකේ. ඒ සංඥාවක් විතරයි. සංඥාවක් විදියට ගත්තාම වර්ණ දැන් අපි අපි ගත්තොත් ශබ්ද, වර්ණ, ගන්ධ, රස කියලා දේවල් නැහැ. සංඥාව ධම්ම මනසට අරමුණු වෙන්නේ ධම්ම කියන්නේ සංඥාව සංඥාවක් විතරයි. හැම එකක්ම සංඥාවක් විතරයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා කියලා රූප, ශබ්ද, ගන්ධ කියලා දේවලුත් වෙන් කරන්න බැරි ස්වභාවයකින් එකම ස්වභාවයක සංඥා ස්වභාවයකට මේ එනවා මේ අවදියක්. අතුලාන්තේ. අතුලාන්තේ කම්පනයක් චංචලයක් විතරයි කියන තැනක එනවා. කම්පනයක් චංචලයක් විතරයි. එහෙම දෙයක්ුත් නොවන තැනකට තමයි ගලන්නේ. ඒක අතිශයින් මේ දියුණු තැනක්. නමුත් ඒකේ මුල් අවස්ථාව මෙහෙමයි. මුල් අවස්ථාවේ අපිට එකක්වත් වඩන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ මේ මේ සමතයක් සමාධියක් මේවා ඒ කතන්දරනේ ඔක්කොම ඔය හදාගත්ත ඒවා නමුත් මේ දැනෙන දැනීමනේ මෙතන වැදගත් වෙන්නේ. දැනෙන දැනීම දිහා බැලුවාම විසිරෙන්නේ විසිරෙන්නේ එතකොට හරි හරි නිර්මලයි වතුර වගේ. ඒක පිරිසිදුවට දැනෙනවා. ඔන්න උතරනේ තියෙන්නේ දැනෙන එක පිරිසිදු වෙනවා. එතකොට ඒ ඒක දැන් අපි තුමු ඒක ඒක පටිජයක් කියලා. අපි හිතුව මේක શબ્දයක් කියලා. අපි හිතුව මේක ගෝසාවක් කියලා. ඒ ගෝසාවක් නෙමෙයි හුදකලාව වගේ ඉන්න එකක් වෙනවා. ඔක හරි දියුණුයි. දැන් ඔබතුමිය කිව්වනේ අර ගෝසාව මේ මම මේ අර වචන වගේක් කිව්වනේ මෙහෙම මෙහෙම මේ නමෝ තස් භගවතර ඒකත් මේ බුද්ධාගම නම් වෙන්නේ ඒක වේදේ තුල තියෙනවා මේ වගේ දෙයක් අපි දැක්කා. ඔව් ඒක මේ සමතේ ඔය වේදේ තුලින් ඔය ඒ ඒ නිමිත්ත විතක්ක ਵਿਚාර කියලා පැත්තේ තමයි ඒක එන්නේ. එහෙමයි. අපේ සෝවාන්සේ අර පැහැදිලි කිරීමට විතක්ක ਵਿਚාර ගැන ඒක මතක් මට ගන්න. නමුත් විචාරයක් නේද කරලා තියෙන්නේ. ඔව් නමුත් දැන් මෙතන අවදි වෙන්නේ එහෙම දෙයකට නෙමෙයි මේ විදර්ශනා භාවනාව කියන්නේ. විදර්ශනාව කියන්නේ විදසුන් නුවණ. විදගෙන යන තීක්ෂණ නුවණක් කියනවා. ඔක්කොම විදගෙන යනවා. එකක්වත් මේ මේ ඉතුරු වෙන්නේ නැහැ. එතකොට යථාභූත ඥානය කියන්නේ යථා මේ භූත වෙන හැටිම යථා භූත වෙන හැටිම දකිනවා. මේ මේ ගෝසාවක් කියලා එකක් එතකොට හම් වෙන්නේ නැහැ. අතිශයින් දියුණු තැනකට එනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ගෝසාවම තමයි හොඳ. දැන් අපිට අපිට අපි අපේ අපේ උදා අපි දාලා තියන නේද උපමාවක් මේ සෙනඟ ගොඩක් මැද්දේ හුදකලා වැවිද්දා කියලා. ඒක ඇත්තටම අපිට සිද්ධ වෙච්ච දෙයක්. අපි එක මොහොතක මේ මේ ධර්ම ධර්මයේ මේ මේ වගේ මේ සිත මේ අභ්‍යන්තරයට කිදා බසමින් දකිනකොට එක්තරා මොහොතක අපිට සිද්ධ වුණා එළියට බහලා යන්න. එන්න ස්ථානේ. ඒ අනකොට අපිට අපිට මේ මිනිසු කෑ ගහන යෝය කියලා අපි නිකන් හොල්මන් වගේ ඇවිද්දේ. එහෙම දෙයක් දැනුනේවත් නැහැ. එතකොට එහෙම දෙයක් තිබුණා. ඒ තිබුණු දේ අපි අපිට අපේ වුන්නේ එතකොට ඒ තිබුණා මේ ශබ්දේ එනවා. දැන් මේ සෝත සෝත විඥානයේ ක්‍රියාත්මක වෙනවා. ඒ සෝත විඥානයේ ක්‍රියාත්මක වුණාට පළක් නැහැ. අවදි වෙලා තියෙන්නේ ඒ වෙනම තමන් ඒ සිතුවිලි වලින් මිදුණු තැනකට. සිතුවිලි වලින් මිදුණු තැනකට අවදි වෙනවා කියන්නේ අර ඥායස අධිගමයි. එහෙමයි අවසරයි ආරෙන්නා කියන්නේ බාහිරේ එහෙනම් බාහිරේ කියන අරන් තියෙන අන්තර්යන්තරේ සිදුවෙන ක්‍රියාවක් නේ. ඒතර ඒක අපිට අර ඒ වෙලාවේ අර අර ක්‍රියාවක් විතරක් වගේ වෙලාද. ඔව් මේ ක්‍රියාසිතක් වෙනවා. සබ්ජෙක්ට් ක්‍රියාසිතක් අපේ මනසින් ඇති වෙලා නැහැ. ඔව්. ඒ කියන්නේ යාව ඉතින් බාහිර දැන් අරමුණු ඇති වෙනවනේ කොහොමද? ඔව් ඔව්. දැන් ගෝසයි වෙනද ගෝතාවක්. අරමුණු ඇතුළට රින්ගන්නේ නැහැ. ඒක බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුන් වහන්සේ දේශනා කරනවා බාහ්‍ය සූත්‍රයේ උදාන වාක්‍යයේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියලා. මේ සිතුවිලි වලට රිංගන්නේ නැති තැනකට මේ ධම්මා සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන්නේ ඒවට රිංගන්නේ නැතුව ඉන්නවා කියන එක. සිතුවිලි වලට රිංගන්නේ නැතුව මේ ඉන්න තැනකට අවදි වෙනවා කියන එක. ඒ කියන්නේ. ඒ ඒක පෙන්නනවා මේ මේ ඔය ඔය මුගලන් හාමුදුරුව අපිට මතක හැටියට මේ ඔය ඔය කතා වස්තු ගොඩක් තියෙන්නේ ලියලා. ඔකේ ධර්මයේ තියෙන්නේ. ඔය ඔය සක්කදේවේන්ද්‍රයා මේ හදපු මේ මේ මාලිගා පෙන්නකොට මේ මොනද ඇඟිල්ලෙන් හෙල්ලුවයි කියන්නේ ඔක සිතෙන්නේ හෙල්ලේ සිතේ චිත්ත කතාවේ මේව ගොඩක් ඉතින් මේවා අපි කැඩි එක. ඔව් මේ අපේ තෝ පැදී කරන එක වෙනස් වෙනවා. මේ නමුත් මේ මෙතර පෙන්නන්නේ මේ මේ සිත් සිත්විලි තමයි හොල්ලන්නේ අපිව. සිතවිලි වලට අපිව හොල්ලන්න බැරි තැනකට අපි අවදි වෙනවා සත්‍යයට. ඒ සත්‍ය කියන්නේ ඥානය කියන්නේ සිතවිලි නෙමෙයි කිව්වේ ඒකයි. ඥායස අධිගමා කියලා කිව්වේ මේ ඥානෙට මේ මේ අවදි වුණාම සිතවිලි වලින් පළක් නැහැ ඇත්තටම. සිතවිලි වලට කම්පණය වෙන්නේ නැහැ කියන්නේ දැන් අපි හිතමු මේ අවසාන සිත කියලා දැන් ශරීර කුඩු පොළොට පස් වෙනවා කියලා. ඒ සිතටත් අපි අයිති නැහැ. එහෙමයි. ඒක කොහෙද උපදින්නේ කවුද එතකොට? අපි අපෙන් අපි ගලවලා ඉවරයි එතකොට. සිතුවිලි වලට හිමිකාරයක් නැති වෙනවා. දැන් දැන් එතකොට මේ මිදීම නෙමෙයිද? දැන් එතකොට ආත්මයක් නැහැ කෙනෙක් නැහැ පුජ්‍යලයක් නැහැ අවදියක් විතරයි. ඒතනයි මොහොතට අවදිය. ඒ මොහොතට අවදිය කියන එක අපිට ඇත්තටම ලුණු රහ වගේ මේක ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඕනි කෙනෙක්ට මේක දැනෙන්න මේක දැනුනොත් එතනටපත් වුනොත් පුදුමයි මේ මේ මගපල ලාභීන් අදත් වැඩ සිටිනවා. අපිට වෙන කියන දෙයක් නැහැ. අපි එතනට ඔබ අරගෙන යන්න මේ මේ මේ කතා කරන අයට එතන පෙන්වන්න දරන වේස. මේ මෑත යුගයේ බුදු කෙනෙක් පාරේලා වගේ එතකොට. මේ බුද්ධ ස්වභාවයටයි අවදිවන්නේ. මෙතනයි බුද්ධ ඉන්නේ. හැම සිතකම සිතුවේ මිදුණු තර බුද්ධ ඉන්නවා. බුද්ධ කියන්නේ මේ පුජ්‍යලෙන් නෙවෙයි. මේ අවදියක් එනවා ඒ අවදිය අවදිය මෙතනට අවදි වෙන්න මේ මේ මේ බුද්ධ පුත්‍රයින් වෙනවා බුද්ධ කියන්නේ මේ ප්‍රබදාමේම අපි මේ කතා කරපු හැම දෙයකටම අදාළ නැති ඒ කියන්නේ නැවත උප්පත්තියක් වෙන ශක්ති ස්වභාවය ජනනේ නොවන ස්වභාවයක් මේකත් ඇත්තටම මේ පුදුම කතාවක්. ඒ කියන්නේ මෙතන දෙයක් තියෙනව නෙමෙයි. මුකුත් මෙතන නැහැ. එහෙමයි. නැත්තම් මේ බුද්ධ එක කියනකොට හිතනවා මේ නිවන කියලා දෙයක් තියෙනවා. මේ බුද්ධ කියලා දෙයක් තියෙනවා. ඔය මොකක්වත් දෙයක් නැහැ. එතන නමුත් අවදියක් තියෙනවා. ඒ අවදිය තියෙනවා කියලා තමයි අපිට වචනෙන් කියන්න වෙන්නේ. ඒ වචන අසරණයි. ඒ වචන හැමතිස්සෙම දෙයක් පෙන්නනවා. නමුත් මෙතන දෙයක් නැහැ. මෙතන අමුතක් අමුතුම දෙයක්. අවදිය කියන්නේ. ඒ මොහොත කියන එක අපි පෙන්වන්න ගොඩක් උත්සාහ කරා මේ මොහොතට අවදිය කියන එක මේ අතීතය ගැන හිතුවත් මේ මොහොතෙමයි අනාගතය ගැන හිතුවත් මේ මොහොතෙමයි මේ මොහොතෙත් මේ ශනේ මේ ශනේට අයිතින සංඥාව ඒ සංඥාවට ඒ සංඥාව නැති බව. එතකොට ඒ අවදිය තමයි පෙන්වන්නේ. ඒ අවදිය තුළ සංඥාවක් ඇත්තරම නෑ. ඒ ස්වභාවය තමයි බුදුන් වහන්සේත් පෙන්වන්නේ නසන්න සනි න විසන්න සනි නොපි අසනි න භූත සංඥා. සංඥාවක් නෑ කියන්න බෑ මෙතන ඒකයි. ඒකයි අර පොට්ටපාද කිය නැති කිංති නැති කිංති කියන ගන්නානේ අකිඤ්ඤායතනේ අකිඤ්ඤායතනේ සංඥාවක් දැනෙන්නේ නැහැ. පොට්ටපාද උතන ඉර වෙනවා. පොට්ටපාදට ඒක නිසා මෙතන දකින්න බැරි වෙනවා. මෙතන පුජ්‍යලයක් නැහැ පොට්ටපාද අතන නැති කිංච කියන තන ආත්මයක් එතන ආත්මීය සංඥාවක් තමයි ඉර වෙලා නැහැ කියන සංඥාවක ඉර වෙලා ඉන්නවා. මෙතන එහෙම සංඥාවකුත් නැති බව මේක මේක වෙනම අදහසක් මෙතන මේ වෙනම වෙනෝම මෙතන මේ මෙතනට බුදුන් වහන්සේටත් ඒ පොට්ටපාදට බැරි වුණා නම් මෙතන පෙන්වන්න අපිට පුළුවන් වේද ඔබතුමියට පෙන්වන්න. බුදුන් වහන්සේ කියන්නේ පොට්ටපාදට අවසානයේ ඔබට මේ වැටෙන්නේ නැහැ පොට්ටපාද ඔබ ඉන්න දුස්සේ මෙතන තව මේක ඔබට වැටෙන්නේ නැහැ කියනවා. දැන් අපි හැමෝම දෘෂ්ටි වල ඉර වෙලා ඉන්නවා අපිට නොපෙනෙන. එහෙමයි. එහෙමයි. ඒ තා මේ දෘෂ්ටිය දෘෂ්ටියක් නැති ස්වභාවයක් කොහොමද පේ? එහෙම දොස්තර ඉන්න කෙනාට මේක ඒකයි මේක සම්මාදිට්ඨිය කියන්නේ. එහෙමයි. ඉතින් මේ සම්මාදිට්ඨියට අවදි වෙන එක අත්‍තරම මහා ආශ්චර්යයක්. එහෙමයි ආශ්චර්ය ආශ්චර්ය අద్భుත සිද්ධියක් තමයි. එහෙමයි. තරම හරි පුදුමයි. දැනෙන යම් ස්වභාවයක් තියෙනවනේ අපිට දැන් ඔබ ඔබතුමීට මේක සම්ප්‍රේෂණය වෙනව නේද මේ මේ අපි කිව්වේ ශුන්‍යතාවේ ටියුන් කරනවා වගේ කියලා මේක මේක යම් කිසි මේ ෆ්‍රීකවන්ස් එකක් වගේ ස්වභාවයක් අපි අජීවි අභිවි අපි අතරම සවිඥානික අවිඥානික ස්වභාවයකින් ධර්මයේ දේශනා කරනවා සමහරලාට. එහෙමයි. එතකොට ගොඩක් අයට ඒක දැනෙන්න ගන්නවා. එහෙමයි. මේ සමහර අය ගැටෙනවා. එයට සම්මුතියට හිරුණු අය ගැටෙනවා. සංස්කෘතියට ඒවට කොටු වෙලා ඉන්න කෙනා දෘෂ්ටියේ ඉර වෙලානේ. එයාට දරා ගන්න බෑ. දැන් බුද්ධ කියලා මැටි ෆිල්ම් එකකට ගැට ගැහුවාම බුද්ධ කියලා කෙනෙකුට ගැට ගැහුවාම මොකද වෙන්නේ? එතන තමයි ආරිනාස මාව නිකන් ගැස්සිලා වගේ ගියා. එතනට නිකන් වහන්සේගේ දේශනාවට. ඒ කියන්නේ ඇත්තරම අපි මේ බුදුරජාණන් ජීවමාන කරනවා බුදුරජාණන් ජීවමාන වෙන්නේ මේ සිතක සිතක් ඇති වෙන්නේ නැති වෙන ස්වභාවයක් තුළනේ. එතන එතන නස ජීවමාන අපි බුදු එතන වෙන වචනයක් නැහැ. එතන බුද්ධ. එහෙමයි. ඒකෝට අපි ජීවමානයි කියලා හිතාගෙන මේ අපි ආයේ මිත්‍යා දෘෂ්ටියට වැටිලා අර පිළිමේ තුල ජීවමාන බවක් අපිට කියන්නේ මේ ආත්ම දෘෂ්ටියේ මේ ඉර වෙලා ඉන්නේ. අද ඉන්න තැන. අද සමාජයේ ඉන්නේ මෙතනනේ. ආත්ම දෘෂ්ටියේ ඉර වෙලා ඉන්නේ. දැන් මට නිකන් එතන මහා තර ඉස්කා ගන්න බැරි දෙයක් වුණා මේ. ටික ඇහෙනකොට වාසේ. ඒත් අපි පොතකට නෙමෙයි ධර්මයේ කියලා ගැට ගහගෙන ජීවත් වෙන්නේ. ඔව්. නමුත් සංඝ කියලා ඇත්තටම බාහිර පිරිසක් නේ අපි ඔව් ඇත්ත. ඔබතුමිය ඔබතුමිය මහා භාග්‍යවන්තයි. ඔබතුමිය ඔබතුමිය අසුරු කරන අය ඔබතුමිය අසුරු කරන අය ඔබතුමිය ඔය හැමෝම මහා භාග්‍යවන්තයි. ඒ කියන්නේ මේ වචන ඇහෙනවා එයාටත්. මේක මේක කෙනෙක් පුජ්‍යලයක් කරන එකක් නෙමෙයි. මේ මේ අවබෝධයටපත් වුණාට පස්සේ කෙනෙක් හම් වෙන්නේ නැහැ. ඇත්ත. ඊට පස්සේ සබහා දහමක් වගේ තමයි මේ શબ્ද ඔක්කොම. ඊට පස්සේ ඒ ඒක තව කෙනෙක් මේ මේක කරයි කියලා එයාට කිසිම ගැටලුවක් නැහැ. ඒක එයා පුජ්‍යලෙත් දකින්නේ ඊට පස්සේ මේ සත්‍ය යමෙක් අවබෝධ කරගත්තොත් ආර්යයන් වහන්සේ කියන්නේ නාම රූප නෙමෙයි. ඒ නාම රූප වලින් මිදෙනකන් ආර්ය භූමිය හමු වෙන්නේ මේ භූමිය ස්පර්ශ කරන්න එතකම් බෑ. මේ ආර්ය භූමියේ පුජ්‍යලයෝ නැහැ. ඒකයි සිතවිලි වලින් මිදිලා ඉන්නවා කියන්නේ. එහෙනම් ඡන්ද කියන කෙනා උපහාසයට හැදිරි කරද්දී අපි බාහිරයකට තනතු සංගමේ අපි දකින්න ඕන තැන නොදක නෙවෙයි. ඔව්. කියන තැන රැටෙන කොට ආයෙනස හිතා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. <laughs> මේ ධර්මය කියන එක ඇවිල්ලා අපි ධර්මයට අවදි වෙන්න ඕනේ. අපි ධර්මයේ බවටපත් වෙන්නේ. එහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. අතර පුජ්‍යල මේ මේ ස්වභාවය තුලයි මේක වැහිලා තියෙන්නේ. එහෙමයි. අපි ආත්ම ආත්මීය සිතකින් මේ ආත්මීය කියන්නේ මේ අන්තයක් තියෙනවා. එහෙමයි. අද පොත කිව්වොත් තියෙනවා. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ මේකේ. එහෙමයි. ඒක අවදියක්. ඒ අවදිය තුළ එහෙම මුකුත් එහෙම නමක් නැහැ. එහෙමයි. නමක් තියෙන තැන අවදිය නැහැ. නමස්කාරයෙන් නම් අපි දාගත්ත නිසා නම් භාවිතා කරේ වැඩි බර ගන්න පොතක් පොතක් කියලානේ. හොඳට වහන්සේ පැහැදිලි කරනවා වගේ මේ යම් නොගැලපෙන ශක්ති දෙකක් එකතු වීම තුළ අපි දෙයක් මිත්‍ය කරානේ හටගත්ත දේ නමකුත් දාලා හිතින් සිත් විලිවලින් අනේ එතනනේ මට එතනමයි මේ නම් තිස්සම නිකන් දැනෙන්න පටන් ගන්න. එතන තමයි රහස තියෙන්නේ. ඒක තමයි මහා නිදාන සූත්‍රයේ පෙන්වන්නේ නාම රූප පත්‍ය විඥානං කියලා. ඕකේ ගැඹුර පේන්නේ නැහනේ. මේ නා මේ ඒ ඒ අර යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන අලිප්පති කියනකොට මේ අන්ත දෙකක් නැති බව මැදක් නැති බව ඇලෙන්න තනක් නැති බව මේ මහා පුරුෂයෙක් කියනවා ඒ දකින්න ඒක දකින්න ඉතින් බුදුන් වහන්සේ අර වේදගු කියන තැනත් කියනවා ඔය ඉදන් වේදගු කියලා තියෙනවානේ මේ ඔය සූත්‍ර තියෙනවා ඔබතුමීට හම් වෙලා ඇති ඒ එතනත් ඒක තමයි පෙන්වන්නේ. මේ වේදගූ කියන්නේ සියල්ල මේ දකින්න කෙනාටයි. සියල්ල වෙන වෙන ආගමක බුදුන් වහන්සේ කියනවානේ මේ ඉද බික්කවේ මේ ශාසනය අර වෙනස් ශාසනයක ඔය වචන කියන්න බෑ කියනනේ වේදගූ කිය. එහෙමයි. ඉතින් අයං උච්චති වේදගූ කියන තැන ඔය කියන්නේ බුදුන් වහන්සේ මනාකොට මේ පැහැදිලි කරනවා. අතර මේ බුද්ධ මේක දැක්කේනකොට පුදුමයි අපි ඇත්තටම මිනිස්සුද කියලා ඊට පස්සේ නම් ඒ සබා ඒ ඒ එතන ඒ ඒ concept එකේ නෑ ඉංග්‍රීසියෙන් කියනවා ආයෙත් මගේ මෝඩකමත් තවත් දුරු කරගන්න ඔබ වහන්සේ මේක මොන කරුණාවෙන් පහදන්න දැන් අර අපි දැන් අර වසන කම්පන චලනය වෙනවා කියන්නේ දැන් අපි අරමුණකට ඒ අරමුණ දැන් අර හිතක් ඇති වෙනවා නමුත් අපි හිතන ස්වභාවය නිසා මේ කම්පන චලනය ගන්න ඊට පස්සේ ඔව් කියන්නේ ඒක දෙයක් කරගෙන විඳින්න යන තැනනේ. අපි අර සමතයක් තුළ එන අරමුණ නැති වෙලා යන ස්වභාවයක් දකින්න තැනක් තියෙනවානේ. ඔව්. ඒක අපිට තියෙන චලන වීමක් නැති බවක් දැනෙන තැනක් දැනෙනවානේ. ඔව් අකම්පිතයි. මේක අකෝප්පා චේතෝ විමුක්තියක් කිව්වේ ඒකයි. අකෝප්පා කියන්නේ අකෝප්පා කියන්නේ අකම්පිතයි කියන එක. එහෙමයි. එහෙම ස්වභාවයන් අපිට මේ පරයන්කයක් තුරට වෙලා ඉන්නකොට හොඳට පැහැදිලිව දකින්න ස්වභාවයක් තියෙනවනේ හරිනවා ඒක පරයන්කෙත් එහෙම ස්වභාවයක් පේනවා ඒක හැබැයි ඒක පේනවා මේ ලෞකික පරයන්කේ තුල පේන්නේ ඕ ලෞකික පැත්තෙන් ඒ කියන්නේ පරයන්කේ පේන්නේ මේ සමතේ තුල ඒ විතක්ක ਵਿਚාර සංසිඳන තැන ඔතන ඕක ධ්‍යාන මට්ටම් කියලා කිව්වට ධ්‍යාන කියන්නේ වචනනේ නමුත් ඔතන සිද්ධ වෙන්නේ විතක්ක ਵਿਚාර සංසිඳනවා විතක්ක ਵਿਚාර සංසිඳිලා ඔය ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන තැන ඒකාග්‍රතාවයට එනවනේ ඔය ඔබතුමිය පරයන්කේ යමක් දැනিলা තියෙනවා නම් මේ දියුණු මට්ටමක මේ ටික දැනෙනවා. ඔය ඒකාග්‍රතාව කියන තැනට එනවා. මේ අතුලාන්තයෙන්. ඒ කියන්නේ උග්‍රහණමිත්ත කියන්නේ බාහිර තොලාග්‍ර රූපනේ ගන්නෙ. ඒක හුස්ම දැනෙන තැනනේ. ඊට පස්සේ ඒක පටිභා නිමිත්ත වෙනවනේ මේක චිත්තේ පැත්තට හැරෙනවා ආ එහෙම කිව්වොත් ඒක ඒක ඒක ඇවිල්ලා න්‍යාය පැත්තට එනවනේ අපි මෙහෙම ගමු ඔබතුමිය කියන විදිහටම ගත්තොත් අර අර මේ කම්පන චංචල මේ ඒ කම්පණය වෙන ස්වභාවයක් මේ මේ කම්පණේ නොවන ස්වභාවයකටපත් වෙනවා. මේ ආනාපාන සතිය තුළින්. ආනාපාන සතිය තුළින් කම්පණේ නොවන ස්වභාවයටපත් වුණාට එතන අර පස්වග තවුස වගේ එහෙම නැත්නම් අර බ්‍රහ්මණය වගේ අදටත් ඔය Hindu ආගමේ කරනවා වගේ ඒ ඒක තුළ මත්වීමක් තමයි ඒ අයට සිද්ධ වෙන්නේ. ඒ අය පාවෙනවා. ඒ අය ධර්මයේ දන්නේ නැහනේ. ඒ අය කෙනා ඉන්නවා. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ පා වෙනවා කියලා. එහෙමයි. දැන් අපි භාවනා කරා මේ කුමාරන් කියලා මේ Hindu යෝගියෙක් එක්කලා මීට ගොඩාක් මේට අවුරුදු ගණනාවකට කලින් භාවයේ සමතේ වඩන කාලේ ඒ කාලේ හින්ද Hindu වේදේ තුල තියෙන භාවනා තමයි එතුමා වැඩුවේ. එතකොට ඒ අපිටත් ඒක පුරුදු කරා. එතකොට අපි ඒ පා වෙනම තැන තමයි එතුමා ඉන්නේ. එතුමා එතන තමයි ඉන්නේ. එතුමා එතනින් එහාට එයාට පෙන්වන්න දන්නේ නැහැ. එයා එතනින් එහාට එයා ඉන්නේ ඉන්නේ එයාට ශක්තිය අවදි වෙනවා කියලා. එයා අර චක්‍ර අවදි වෙනකම් බලාගෙන ඉන්නේ. එයා ඒ ඇත්තම ආලෝක ඒවා එනවා නිමිති එනවා. එයා ඒව පස්සේ තමයි යන්නේ. ඒතර අපිට අපි යට කිව්වහම මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ මේ මේ මේ පුජ්‍යලයා නැති වෙනවා මේ මේ මේ කෙනා මේ ආශ්‍රව කෙලෙස් ෂය වෙලා rahat වෙන එක කියලා එයාට ඒක තේරෙන්නේ නැහැ. එයා දන්නේ එයා Hindu භක්තිකයන්ට ඒක තියෙනවා. Hindu භක්තිකයෝ දන්නේ නැහැ මේ කෙනා නැති වෙන එකක් ගැන. ඒගොල්ලෝ කෙනා තමයි ඉන්නවා කියලා හිතන් ඉන්නව කොහේ හරි. ඒගොල්ලෝ හිතන් ඉන්නවා විශ්වයේ ඉන්නවා කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා එයා ඍෂි කියලා. එයා හිතන් ඉන්නවා මේ ඍෂිවරු එහෙම තමයි ඉන්නේ කියලා. මේ ලෝකේ ඒ ශක්තිය බවට පත් වෙලා ශක්තිය වෙලා ඉන්නවා කියලා. ඇත්තටම ඒකම තමයි අරුප ධානය. එහෙමයි. ඒ එතනට තමයි ආරාලකාරාම ගියේ. දැන් ඔතන ඔබතුමියත් එතකොට එතනට එනවා අකම්පිත අර කම්පන චංචල නොදැන තැනට එනවා. එතන තමයි ධර්මයේ තුල පෙන්වන්නේ මෙහෙමයි. බුදුන් වහන්සේ බුදුන් වහන්සේ ඇත්තටම මේ තපස්වරු කරපු දෙයනේ කරේ. බුදුන් වහන්සේත් ඒ එතනින්නේ මේ දැන් වෙන ක්‍රමයක් නැහැනේ. ඒ ඉන්න ගුරුවරුන්ගෙන් එපැ එන්න. ඊට පස්සේ බුදුන් වහන්සේ තේරුණානේ මෙතන කෙනා ඉන්නවා කියලා මේ පස්වක තවසෝ ගාව ඉන්නකොට එතනින් එතනින් මේක මේ මේ මේ දුකෙන් මිදෙන්නේ නැති බව තේරුණානේ. එහෙම එතන ඉන්න බව දැනෙනවා කියලා. දැනෙනවානේ. ඒ දැනෙනවා දැනෙනවා කියන්නේ එතනින් මේ මිදීමක් නැති බව දැනෙනවානේ. එහෙමයි එහෙමයි. ඔව්. අනේ ඒක බුදුන් වහන්සේ බල මේක මේ කෙනා මේක කොයි මොහොතේ හරි ආයි දැන් සද දැන් මේ බුදුන් වහන්සේ සාමාන්‍ය මූලික කෘත්‍ය කරන්න යනවානේ. එතකොට දැනෙනවානේ මේක. එහෙමයි. එතකොට බුදුන් වහන්සේ තේරෙනවානේ මේකෙන් නැගිට ගමන් මේක දාලා අරණේ අඟු සමාධියෙන්දලා ඒකෙන් නැගිට්ටා වගේ වැඩක් වෙනවානේ. එතකොට උන්වහන්සේට තේරෙනවානේ මේ ආ හිටපු තැනමයි කියලා නැගිට්ටාම ඉන්නේ. එහෙමයි. එතකොට උන්වහන්සේට තේරෙනවානේ මේක නෙමෙයි කියලා මේ දුකෙන් මිදෙන්නේ මේ දුක තියෙනවා තාම කියලා. ඉතින් ඒ උන්වහන්සේ දවසක් දෙකක් නෙමෙයි අඩු ගානේ මේක යම්කිසි කාලයක් කරලානේ මේ මේක මේක උන්වහන්සේට වැටේනවානේ මේක මේක මිදෙන්නේ නැති බව. ඒක පස්සක තවස ගාව ඉඳලා වැඩක් නැහැ කියන එක තීරණය කරන එක ලොකු දෙයක් නේ. එහෙමයි. තමන්ගේ ගුරුවරු අත්හැරලා යනවා කියන එක මේක වැඩක් නැහැ කියලා ලොකු අභියෝගයක්. එහෙමයි. ඊට පස්සේ බුදුන් වහන්සේ ආලාකාර මුද්දක රාමුත්‍ර හොයාගෙන ගියාවත් තේරෙනවනේ. ඒගොල්ලොත් ඉන්නේ වගේ තැනක කිය. ඊට වැඩිය පාවි පාවි ඉන්නවා කියලා තේරෙනවා. ඊට පස්සේ උන්වහන්සේට තේරෙනවනේ මෙතනත් නෑ කියලා මේ මේ මේ මේ දුකෙන් මිදෙන්නේ නෑ කියලා. එහෙමයි. ඉතින් ආත්ම ආත්මීය තියෙනකම් මේක තියනවා කියලා බුදුන් වහන්සේට ඒ සංඥාව සකස් වෙලා නේ ඊට පස්සේ බුදුන් වහන්සේ බලනවානේ මේ කෙනා කොහොමද නැති වෙන්නේ කියලා මේ කෙනා හැදෙන හැටි නෝයාලි ඒකනේ ඔය පටිච්චසමුපාදෙ මෙනෙහි කරනවා කියන්නේ අවසරයි ආරින් හන්සේ මං අහන්න. එතකොට දැන් එතන අපි දැන් ඉන්සෙටොට අපි ආයේ දැන් එතන එතන දැන් නැති බවක් දැනනවා කියන්නේ තා එතන සිතක් ඉපදිලානේ. ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් මම දැන් අර මොකුත් නොදැනී කියාට දැන් මම ඉන්න බව මට දැනෙනවනේ. දැනෙනවා. එතන දැන් අපි අපි දැන් ඔය ආකාශයේ ආකාශයේත හිත තියාගෙන මුළු ඒ ආකාශයේම බවට පත් වෙනවනේ අභ්‍යන්තරේ. ඔය ආකාශ ධානයට සමවැදුණු කෙනෙක් දන්නවා මුළු ආකාශයම වෙනවා ඇතුලේ. මොකක්වත් මොකක්වත් දැනෙන්නේ නැහැ ආකාශෙම. ආකාශයේ වුණාට එයා ආකාශ වෙනවා. ඉන්නවා. එහෙමයි. එයා ආලෝකයේ වෙලා. එයා ඊට පස්සේ ඒ දැනෙන ස්වභාවයට හිත තිබ්බම විඥානය වෙලා. එහෙමයි. ඒ එතකොට මහා අත්‍තරම ඒ කාලයක් ගැන මොකක්වත් කිසිම දෙයක් ගැන සංඥාවක් එන්නේ ඒ සංඥාව විතරයි. ඒක මහා පාවි පාවි ඉන්න එකක්. ඒක ඒක ඇත්තටම කාලයක් කියනත් දැන් මුකුත් ඇත්තටම දැනෙන්නෙත් නැහැ. මේ දවසක් ගියා කියලා දැනෙන්නේ අපි උදේ අතාමාට මේ බෝධිනාගල ඔය පල්ලා ශාලාවේ මේ ඔක වඩනාගෙන ඊ දන්නේ නැහැ කාලත් නැහැ මුකුත් අපි දන්නේත් නැහැ ඊගාව දවසෙත් එළියේ. ඔබතුමිය විශ්වාස කරන්න ගන්න මේ කිව්වට. ඒක වරක් අපි වැටිලා හිටියා. ඕකේ අතපයවත් උස්ස ගන්න බැහැ. දැනෙන ප්‍රමාණය අනුව හිතනවා ඉතින් මේ ධහම දැනෙන්න ගන්නතර පස්සේ අනිත් දේවල් අපි මේ ඕනේ කියලා අපි බලෙන් ගත්ත දේවල් මේ ඔව් ඒක ඒක ඒ කියන්නේ මෙන්න මෙතන දැන් ඔබතුමිය අර කතා කරපු තැනටම ආයිත් ආවොත් මෙතනින් ඇත්තටම අපි ඒ ඒ එතන දියුණු තැනක් තමයි අපි ඒක පිළිගන්නවා. ඔතන තියෙන අතරවෙනි ධ්‍යාන මට්ටමනේ. අපි ඔය ඔතනින් එහාට යනකොටනේ ඔය අපි අසරණ වුනේ. අපිටත් ඕක අපි දන්නේ නැහැ. අපි ඔච්චරම අපි ওই පොත්පත් කියවලා තිබුණේ නැහැ ඒ කාලේ. එතකොට අපි මේ දැන් ওই 2000ට කලින් විච්ච දෙයක් මේ කියන්නේ 2000 2000ට ඔය ඔය කියන සීමාව අවුරුදු 15ක් 20ක් එහාකේ පැත්තක අපි ඔය කටයුතු කරපු ඒවා. එතකොට මේ අවුරුදු 15කට එහා. එතකොට එතකොට අපි අසරණ උණු ස්වභාවය. එතකොට එතන මේ අපේ ඒ අත්දැකීමත් එක්ක අපි මේ ගන්නෙ. එතකොට ඔතනම තමයි හැමෝම ඇවිල්ලා අසරණ වෙන්නේ මේ ඒ පාර යනකොට. එතකොට බුදුන් වහන්සේ ඔතන පෙන්නනවා අපිට ඊට පස්සේ ওই ධර්මය හොයාගෙන යනකොට තමයි ඒව හම්බුනේ. බුදුන් වහන්සේ දැන් මේක අවබෝධ වුණාට පස්සේ බුදුන් වහන්සේ පටිච්ච සම්පදායේ බුදුන් වහන්සේ මෙනෙහි කරනවා කියන කාරණාව බුදුන් වහන්සේ මේ මේ කෙනා ඇදෙන ඇති මෙනෙහි කරන්නේ. ආත්මය ඇදෙන ඇති. සිත තුළ මේ මේ ස්වභාවය ඇති නැහැ. ඒක ඔව්. මට මං අහන්නේ එතකොට දැන් අපි දැන් දැන් වහන්සේ දැන් අර ඉතිබහකර මේ වහන්සේ පැහැදිලි කරන්නේ මේ පොත කියන්නේ වෙන එකක් නෙමෙයි මම. ඔව් ඒ පොත තමයි තමයි. මේ එතකොට අර අරමුණක් කෙනවනේ අපිට දැන් මේ භාවනා කරගෙන ඉන්නකොට අර වගේ තත්ත්වයකට පත්වන්න පස්සේ අපිට දැන් දැන් කියන් කියන් ඒ විදිහට පැය. ඔව් දැනෙන දේවල් කියන්නේ එතකොට දැන් ඔබ වහන්සේගේ මේ දහම ඇහෙන්න ගත්තට පස්සේ මට දැනෙන්න මට පැකිලෙන්න ගත්ත හිනම් මේ මේ මම කරගෙන තියෙන්නේ මෙන්න මේකේ. ඔව් දැනීම. ඒ දැනීම තමයි තමන් කියන්නේ. එතකොට එහෙමනම් මේක මම මම කරගෙන තියෙන මේක සිතුවිලි වලින්. ඔව්. ආවසිත මම. ඒකෝර මම උත්සාහ මම ඊට පස්සේ උත්සාහය දරන්න ගත්තා. අන්නර සමාධිය තුළ මම මේ දරපු උත්සාහය මම අවංකව වහන්ට කියන්නේ. මට මේක නිවැරදි කරගන්න ඕන නේද? ඒක මම ආ මේක මේ එහෙනම් මෙතනදී වැරදිලා තියෙන කියලා අරමුණකට ප්‍රතිචාර දැක්වීමක් සිතුවේ උපද්දවලා කරන්නේ. ඔව්. يعني ආවදී ආවටන් නැති වෙන්න නොදී අපි පුරුදු කරපු එක ඔස්සේ නිවිහින් තියෙන එක. වීර්ය කියන එක අනිත් පැත්තට හරව ගන්න. ඔව්. ඊට ටිකක් එනකොට දැන් චිත එනකොට මේක මේ මේක අර මේක අහවල් එක කියන තැනට එන්නතෝ බලන්න පුළුවන්. මේ ඇතුළේ දිහා බලන් ඉන්නවා කියන්නේ දැන් හිත එනවා ඒක නිරුද්ධ වෙලා යනවා. ඒකෝර අපි දැන් ලේන එක සද්දයක් කියමුකෝ ආරිනාස. ඔව්. ඒතර මේ ලේනහ කියන සංඥාව එන්නේ නැතුව ඒක නිකම්ම ඒක නැති වෙලා යන ස්වභාවයකට එනවා. ඔව්. හොඳයි. අන්න එතන එතකොට එතන එතන මම හිතුවා දැන් මට මේ ධර්මයේ ඇහිමත් එක්කලා අර මට දැන් වෙනස් කරගන්න උවමනාවක් තිබ්බනේ. ඔව්. ඒක එතකොට එතන ඒ විදිහට සිටුවිලි යම් අවස්ථාවකදී මට දැනෙනවා ප්‍රතිචාරයක් නැතුව නැති වෙලා යන ස්වභාවය. කියන්නේ පිටකට ගත්ත විරුද්ධ වෙනවා. දැන් ඔබතුමිය එතනින් අහන ප්‍රශ්නේ එතනින් මම අහන්නේ අන්න ඒ වගේ ස්වභාව දැන් දැනෙන හැම අරමුණක් තුළම අන්න එතනටද මේ හිතපත් වෙන්න ඕනේ කියලා අපි දැන් දන්නවනේ මේක ප්‍රත්‍යක්ෂ කියන්නේ මේක තමයි විමෝචන චිත්තං කියන්නේ ඒ කියන්නේ අභිප්‍රමෝදන් චිත්තං සමෝජන් චිත්තං ඊට පස්සේ ආනාපාන භාවනා සූත්‍රය තුළ තියෙනවා ආකාර 16ක් වෙන්නලා ඒ 16 තුළ බුදුන් වහන්සේ ඒ ඒක මනා නුවණින් දැකලා පසු කාලීනව මේව පැහැදිලි කරන දේවල්නේ. මේ තුන මෙහෙමයි සිද්ධ වෙන්නේ කියන්නේ. ඒතකොට ඒකම තමයි මේ සතර ඉරියව් වෙන්නේ. නමුත් ඒක ආනාපාන එතනදී පෙන්නනවා විමෝචන චිත්තං කියන්නේ මේ මෙන්න මෙතනයි චිත් ඒ සිතෙන් මිදෙන තැන. ඒ කියන්නේ ඔබතුමිය ඒ කිව්වා ලේනෙක්ගේ සද්දේ එනවා ඒ ලේනෙක්ගේ සද්දේ කියන ඒ ලේනා කියන එක ඒක හිතුව එකක් නේ. ඔව් ඒ හිතුව ඒක අරමුණු කරාම ඒ අරමුණෙන් මිදෙනවා. ඒ සත්‍යය එතන යථාභූත ඥානේ පහළ වෙන්නේ ඇත්තම කිව්වොත්. එතන මට ඒක ලියා ගන්න උවමනාවක් ඉස්සාරිනාස මොකද ඔව් එතන එතන එතන ඇත්තටම මේ ධර්මයේ නොදන්න කෙනෙක්ට ඇත්තටම එතන මෙහෙම දෙයක් සිද්ධ වෙනවා එක පැත්තකින් එතන ඒ ඒ කම්පණය ඇති වෙනවා නැති වෙන ස්වභාවයේ ධර්මාබෝධයක් නැතුවක් සිද්ධ වෙනවා එහෙමයි එතන සිද්ධ වෙන්නේ අර සමාධියට යන එකයි නමුත් මේ ධර්මාබෝධයේ තියෙන කෙනා එතන ධර්මයේ දකිනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ නාම රූප පරිච්ඡේදයක් කරනවා මේ ඔන්න ඔය පරයන්කේ ඇතුලේ. එහෙමයි. ඒ පරයන්කේ ඇතුලේ රූප දකිනවා නාම දකිනවා. ඒක තමයි බුදුන් වහන්සේ සබ්බකාය පටිසංවේදී අස්සතිස්සම් පස්සතිස්සම් කියලා ආයි කියන්නේ චිත්ත සංකාරම් පටිසංවේදී අස්සතිස්සම් පස්සතිස්සම් කියලා. එතකොට බාහිර රූපේ දැක්ක තොලාග්‍රේ ඒක දැනුණා. ඊට පස්සේ ඒක සිතෙනුත් මිදුණා. සිතේ කියලා ඒ ස්වභාවයට ඇවිල්ලා සිතෙනුත් එහෙම දැනෙන ස්වභාවේ නැති වුණා. එහෙනම් එතකොට සිතෙත් එහෙම දැනෙන ස්වභාවේ නැති වෙන තැන තමයි අර ඒකාග්‍රතාව කියන තැනට එන්නේ. අර සමෝධයන් චිත්තං අභිප්‍රමෝදන් චිත්තං ඒ ඒ සිත චිත්ත සුවයක ඉන්නේ. කිසි දෙයකට කම්පා නොවන තැන. නමුත් එතනදී මේ ස්වභාවය තමයි බුදුන් වහන්සේ මේ නමුත් එතන යම් කිසි දැනීමක් තියෙනවානේ. ඒ දැනෙන ස්වභාවයේ ඇතුලේ බුදුන් වහන්සේ නා රූපයෙන් මිදුණා, බාහිරයෙන් මිදුණා, අජ්‍යත බහිද්ද අන්ත දෙක දැක්කා, නාමයෙන් මිදුණා දැක්කා. ඒ වගේම නාම රූප දකින්නයි මේ බුදුන් වහන්සේ නාම රූප දකින්නවා කියලා අපි කියන්නේ. ඒ ඒ පච්චේ පරිග්ඝා ඥානෙ. එහෙම නැත්නම් නාම රූප දෙකේ මිදිලා අපි සතරේරියාවේ දකින්නෙත් ඒකමයි. ඒ කියන්නේ අපි දැන් එළියෙන් කතා කරන්නේත් ඒකමයි මේ පරයන්කේ කතා කරන්නේත් එකම දෙයමයි. එතකොට බුදුන් වහන්සේ විමෝචයත් චිත්තං කියන වචනේ ගන්නේ